චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා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 පානාති පාතා පටිවිරතා හෝති අදින්නා දානා පටිවිරතා හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතා හෝති මුසාවාදා පටිවිරතා හෝති සුරාමීරය මජ්ජ පමාදත්තානා පටිවිරතා හෝති අයං උච්චති ව්‍යග්ග පජ්ජ සීල සම්පදාති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අපි සියලු දෙනාම මේ සදී පැහැදී සූදානම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළා වූ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළා වූ ධර්මයේ ශ්‍රවණය කිරීමට පෙර ආතුව භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරලා තා කෙටියෙන් නමුත් උන්වහන්සේට වන්දනාමාන කරගෙන මේ ධර්ම ශ්‍රවණයට අපි සූදානම් වුණොත් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අපේ ශ්‍රද්ධාව වඩ වඩා දියුණු වෙන නිසා මම මෙසේ සජ්ජායනා කරනකොට ඔබත් සිහිපත් කරලා සාදු කියලා වන්දනා කරගන්නවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරුසේක භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත යුතු තාක් සියලු ධර්මයන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වූසේක විඤ්ඤාචරණ ත්‍රිවිද්‍යා ඥාන අෂ්ඨ විද්‍යා ඥාන පසලොස් චරණ ධර්මයෙන් යුක්ත වූ හේන් විද්‍යා චරණ සම්පන්න නම් වූසේක උතුම් වූ නිවන අවබෝධ කරගෙන ලෝ සතුන්ට අවබෝධ කර වූ බැවින් සුගත නම් වූසේක මුළු තුන් ලෝකයම දන දැක අවබෝධ කළ හේයින් ලෝක විදු නම් වනසේක පිතා දරුණු කුද්ගලයෙන් පිතා පහසුවෙන් ගමනය කළ බැවින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වූසේක සියලු දෙවි මිනිසුනට ශාස්ත්‍රු වූ භවින් සත්තා දේව මනුස්සානම් වූසේක චතුරාර්ය සත්‍ය ධර්මය තනිව අවබෝධ කළ බැවින් බුද්ධ නම් වූසේක ලෞකික ලෝකෝත්තර සැප පතාගෙන දන් දෙන්නා වූ දායකයින්ගේ දක්ෂිනාව මහත්ඵල කරමින් පිළිගැනීමට සුදුසු හේන් භගවානම් වූසේක මෙසේ අනන්ත වූ ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්නතුනි මේ ධර්ම දේශනාමය පින්කම අපිට වචනයෙන් කියලා මෙච්චරයි මෙපමණයි කියලා සීමා කළ නොහැකි අප්‍රමාණ ආනිසංස සමුදායක් සපිරුණ දානමය පින්කමක් තමයි ධර්ම දානය කියලා කියන්නේ. નિરાයාසයෙන් ධර්ම ශ්‍රවණය කරලා හොඳට අධ්‍යක්ීම් පළපුරුදු ඇති අපේ පින්නතුන්ට ඒ පිළිබඳව අමුතුවෙන් කරුණු කාරණා මේ වෙලාවේ පැහැදිලි කිරීම දිගින් දිගට අත්‍යවශ්‍ය නැහැ කියලා කල්පනා කරනවා. ඊටම කෙටියෙන් සිහිපත් කළොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ දෙහත් වට්ටිය පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් කරමු කියලා ආරාධනාවක් කළොත් එයින් ලැබෙන ආනිසංස ප්‍රමාණයේ මහා කල්ප 8ක් පුරාවට මේ පුජ්‍යලයට සසර සැප විපාක ගෙනල්ලා දෙන බව. ඒ ආරාධනාව නිසා තවත් පිරිසක් ධර්ම ශ්‍රවණය කළොත් ඒ ධර්ම ශ්‍රවණය කරන අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 9ක් හැටියටත් උන්වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම අපි හැමෝම ධර්ම ශ්‍රවණය කරලා අවසානයේ මියගිය ඥාතීන්ට පින් දෙනවා. පින් ගන්න පුළුවන් තැන්වල ඉපදිලා ඉන්නවා නම් ඒ අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප එකක් කියලා ධර්මයේ සඳහන් කරනවා. ධර්මයේ දේශනා කරන අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මෙච්චරක් මෙපමණක් කියලා භාග්‍යවතුන් වහන්සේ සීමාවක් කරලා දේශනා කරලා නැහැ. අනන්ත ප්‍රමාණ ආනිසංස ලැබෙන බව පමණක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එහෙමනම් අද මේ පින්නතුන්ගේ ආරාධනාව නිසා මේ ස්ථානයේ ධර්ම ශ්‍රවණය කරන මේ කීප දෙනෙක් විතරක් නෙවෙයි මේ රූපවාහිනී නාලිකාව ඔස්සේ මේ වෙනකොට තවත් ලක්ෂ සංඛ්‍යාත විශාල පිරිසක් දේශීය විදේශීය පිරිස් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. එහෙමනම් අපි නිසා කී දෙනෙක් කොච්චරනම් ආනිසංස ලබා ගනීද එහෙනම් ඒ අය ඒ තරමට ආනිසංස ලබනකොට ඒ අයට ලෞතර ධර්මයේ ශ්‍රවණය කරන්න මඟ විවර කරලා දුන්න අපට ලැබෙන ආනිසංස ප්‍රමාණය තව තවත් අනන්තයි අප්‍රමාණයි කියලා සඳහන් කරන්න පුළුවන්. ඒසා විශාල මහා ශ්‍රේෂ්ඨ පින්කමක් තමයි මේ ධර්ම දානමය පින්කම හැටියට සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. ඒ පිළිබඳව මම ඊට වඩා කරුණු සඳහන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි පින්තුන්ගේ ආරාධනාවට ධර්ම දේශනාවක් කරන්න මම අද යොදාගත් මාතෘකාව මුලින් සිහිපත් කළා. අපේ භාග්‍යවතුන් වහන්සේ යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේදී මේ දේශනාව මුලින්ම කරපු පිරිසට සීලය පිළිබඳව දේශනා කරනවා. අපි හැමෝම හොඳට අහලා තියෙන හැමෝම නිතර කතා කරන සමහර වෙලාවට අපිද සමාදන් වෙන ආරක්ෂා කරන්න උත්සාහ කරන සීලය මේක බුදුදහමේ අපි හැම කෙනෙක්ම හොඳට අහලා පුරුදු වචනයක් සීලය අපි හැමෝටම මේ සසර ගමන නිමාව හොයාගෙන යන සියලු දෙනාටම අත්‍යවශ්‍ය වූ කාරණාවක් තමයි සීලය. බෝධිසත්ව කෙනෙක් බෝධි සම්භාර ධර්ම පුරන වෙලාවේ උන්වහන්සේ දෙවෙනි පාරමිතාව බවට පත් කරගන්නේ සීල පාරමිතාව. දෙවෙනි පාරමිතාව. උන්වහන්සේ අපිට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් පිළිබඳව දේශනා කළා. ඒකෙත් දෙවෙනි පුණ්‍ය ක්‍රියාව හැටියට සීලය හඳුන්වනවා. උන්වහන්සේ අපිට ආර්ය ධනය හැටියට කාරණා හතක් පැහැදිලි කළා සත්‍යාර්ය ධනය. මේකේ දෙවෙනි ධනය හැටියට උන්වහන්සේ සීල ධනය දේශනා කරනවා. එහෙනම් බුදුදහමේ මේ බොහෝ කරුණු කාරණාත් එක්ක මේ සීලය කියන තැනට ඉතා උසස් තැනක් හිමි වෙන බව අපිට මේකෙන් බොහොම හොඳට පැහැදිලිව පේනවා. සීලය. මම සඳහන් කළේ පංච සීලය පිළිබඳව. අපි කල්පනා කරලා බලනකොට නම් ඒක හරිම සරල මාතෘකාවක්. හරි සරල වචන ටිකක්. ඊටම සරල ධර්මදේශනාවකටයි මේ සූදානම්. නමුත් ඊට කලින් මම පුංචි ප්‍රශ්නයක් දෙකක් අහන්න හිතුවා. අපි අපේ ළඟ තියෙන වාහන අපේ දොස්තර මහත්තයාට එවැගේ මේ ආපු අයට අපේ වාහනයක් තියෙනවා. මේ වාහනය අපිට පාරට දාන්න ඉස්සරලා ඒක කරන්න ඕනේ සුවිශේෂී කටයුතු ටිකක් තියෙනවා. ඉස්සරලාම අපිට ඒක ලියාපදිංචි කරන්න ඕනේ. ඒක ලියාපදිංචි නොකර පාරට දැම්මොත් මොනවා වෙයිද? අපි හරි අපහසුතාවයන්ටපත් වෙනවා. නීතියෙන් දඬුවම් ලබන්න සිද්ධ වෙනවා වාහනේ ලියාපදිංචි කරලා තිබුණේ නැත්නම්. ඒ වගේම අපි දන්නවා රක්ෂණය පිළිබඳව. මම හිතන්නේ අපේ අයත් මෙතන ඉන්න අයත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රක්ෂණය පිළිබඳව හොඳට දන්නවා. අපි කතා කරනවා ජීවිත රක්ෂණ පිළිබඳව. එතකොට ජීවිත රක්ෂණ විවිධ ඒවා තියෙනවා. අපි සමහර අය කල්පනා කරනවා අහවල් රක්ෂණය හොඳයි. මේ ඊට වඩා මම දාලා තියෙන එකේ ප්‍රතිලාභ වැඩි. ඊට වඩා අහවල් රක්ෂණය හොඳයි. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන තව එකක් ඒක මේ ඔක්කොටම වඩා හොඳයිලු. මේ රක්ෂණය. අපි ඒ පිළිබඳවත් දන්නවා. නමුත් මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මයේ මේ සීලය අපි මං කියන්නේ අපි හරි සරලයි බොහොම පහසුයි පුංචි දවසේ ඉඳලා අපි දැනගත්ත මේ පංචශීලය. කියලා නමුත් අපි මේක සරල නෑ. මේක හරි ගැඹීරයි. ඊටාම ගෞරවණීයයි. මහා ප්‍රතාපවත් මේක. මට වෙලාවකට හිතෙනවා මේ රක්ෂණය කියන වචනය මේ ලෞකික ප්‍රඥාවන්තයින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පරිශීලනය කරලා කරලා මේ කට්ටිය මේ ලෞකිකත්වයේ දිනු කරගන්න අරගත්ත වචන ටිකක් මේ මේ ලෝකයේ ඉස්සරලාම රක්ෂණය කියන එක මිනිස්සුන්ට හඳුන්වලා දීලා තියෙන බුදුරජාණන් වහන්සේ රක්ෂණය නැත්නම් මම කියන්නේ රක්ෂණත් විවිධ විවිධ ඒවා තියෙනවා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අපට විවිධ රක්ෂණ. දැන් මේ රක්ෂණේ පහළම රක්ෂණය. අපි අර සාමාන්‍ය රක්ෂණ වල කතා කරනවා වගේ ප්‍රතිලාභ අඩුම රක්ෂණය තමයි පංචශීලය කියලා කියන්නේ. මේක තමයි හැබෑ වූ ජීවිත රක්ෂණය. හොඳට හිතලා බලන්නකො ටිකක් අපි රක්ෂණය දාලා තියෙන්නේ අසනීපයක් වෙච්චාම ප්‍රතිලාභ අරගන්න. එහෙම නැත්නම් අපි හදිසියෙ මැරුණොත් මගේ යටතේ යැපිච්ච අයට සහනයක් සලස්වන්න. අපි මේ රක්ෂණය දාලා දීලා තියෙන්නේ. ඒතකොට රක්ෂණයෙන් මට ලැබෙන ප්‍රතිලාභ හරි අඩුයි. මම මැරිලා ගිහිල්ලා මේ වෙන වෙන කාට හරි තමයි ඒකෙන් ප්‍රතිලාභ හම්බ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ එක තැනක දේශනා කරනවා මේ ලෝකේ මම ඉස්සරලාම සලකන්න ඕනේ මට අත්තානමේ පතමා මම ඉස්සරලාම සලකන්න ඕනේ මට අපි මේ ලෝකේ ඇත්තටම කල්පනා කරුවොත් වැඩියෙන්ම ආදරේ තියෙන කාටද අපි වැඩියෙන්ම ආදරේ තියෙන Tamanට වෙන කවුරු මොනවා කියවත් ඒ ඔක්කොම ඇත්තටම බොරු වැඩියෙන්ම ආදරේ තියෙන්නේ Tamanට අත්තානං වේ පියං යඤ්ඤා තමන්ගේ ආත්මයට ආදරය කරන අය රක්කේ යානං සුරක්ෂිතං රක්ෂණය කරන්න ඕනේ ආරක්ෂා කරන්න ඕනේ සුරක්ෂිත කරන්න ඕනේ තමාව මොකද මම මගේ ආත්මයට කියලා කිව්වේ මම මටනේ ආදරය දෙන්නේ තින්න මඤ්ඤ තරං යාමං ඒ රක්ෂණයට කාලයක් තියනවාද බාල කාලයේත් රක්ෂණය කරන්න ඕනේ. තරුණ කාලයේත් රක්ෂණය කරන්න ඕනේ. වැඩිහිටි වයසේ සැඳෑ සමයේදීත් ඒ රක්ෂණය ඒ විදිහටම ආරක්ෂා කරන්න ඕනේ. යමෙක් එහෙම තුන් කාලයේම මේක රක්ෂණය ආරක්ෂා කරගන්නවා නම් පටිජග්ගේය පඬිතෝ ආන් ඒ පුද්ගලයාට කියනවා පඬිතයා කියලා. මං කියවා මේ තමයි රක්ෂණය. ජීවිත රක්ෂණය. උන්වහන්සේ දේශනා කරන පංචශීලය. ඒක රක්ෂණය වුණේ කොහොමද? මේක අවස මේ දේශනාව විවර වෙනකොට අපේ ඇයට නිකම්ම වැටහෙනවා කොහොමද මේක රක්ෂණය වුණේ? අපි කල්පනා කරමු පළවෙනි සිල්පදය අපිට කෙටි කාලයක් තියෙන නිසා. පාණාති පාතා වේරමණී සික්ඛාපදං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙච්ච උප්පත්තිය ලබාපු කෙනෙක් මෙන්න මේ සිල්පද පහෙන් ආරක්ෂා වෙන්න ඕනේ. පානාතිපාතා. පරපණ නැසීමේ ශික්ෂා පදය මම සමාදන් වෙනවා. නිකම්ම නිකන් මේ සිල්පද පහ නෙමෙයි. තිසරණ සහිතව පංචශීලය. ඊළඟට අපි තිසරණයටත් එහෙමනම් චුට්ටක් හැරෙන්න ඕනේ. දැන් අපි පන්සිල් අරගන්න ගිහිල්ලා ඉස්සරලම කෙනෙකුවන් වදිනවා. ඒකනේ අපිට ඉස්සරනේ කියන්නේ. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා පාර යන විදිහ බල බලා. එහෙම නැත්නම් ගෙදර තියෙන ප්‍රශ්න ගැන කල්පනා කර කර. නැත්නම් ඉද්දි මගදී සිද්ධ වෙච්ච සිදුවීම ගැන කල්පනා කර කර. හවස ගෙදර ගිහිල්ලා කරන්න තියෙන වැඩ ගැන හිත හිතා. අපි මේ ඒවා හිත හිතා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. එතකොට බුදුන් සරණ යනවද? නැහැ. මේ ඒ මොකද්ද මේ බුද්ධං සරණං ගච්ඡාමි බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ අනල්ප ගුණය ඊට සරලව මගේ හිත ඇතුළට බොහොම වේගෙන් ගමන් කරන්න ඕනේ කාල දෙන්න ඕනේ මෙන්න මේ උත්තමයාණන් වහන්සේවයි මම මේ සරණ යන්න සූදානම් වෙන්නේ කියන හැඟීම ඇතිව බුද්ධං සරණං ගච්ඡාමි කීවොත් අන්න ඒ වෙලාවේ අපිට මේක සම්පූර්ණ වෙනවා. ධර්මයේ ගැන කියනකොට ධර්මයේ ගුණය හොඳට දැනෙන්න ඕනේ. සංඝයාගේ ගුණය හොඳට දැනෙන්න ඕනේ. එහෙම දැනලා තුනුරුවන් වැන්දොත් අපිට තිසරණේ පිහිටනවා. එහෙම නැත්නම් මේ පන්සිල් ගත්තත් එකයි නැතත් එකයි. ගත්ත කියලා නිකන් හිතාගෙන හිටියට ඇති වැඩකුත් එහෙමනම් නැහැ. එහෙනම් මේ තිසරණ සහිතව පන්සිල් පාණාතිපාතා. දැන් අපේ හොඳටම දන්නවා. පාණාතිපාතා කියලා කියන්නේ මොකද්ද? පරපණ නැසීමෙන් වළකිනවා. දැන් අන්න මම කියව ලියාපදිංචියක් ගැන. දැන් මේක ලියාපදිංචි කරන්න ඕනේ. මම මගේ මුළු ජීවිත කාලය පුරාවටම පරපණ නැසීමෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙනවා. දැන් කොහොමද මේක ලියාපදිංචි කරන්නේ? හිතේ. මගේ හිතේ මේක ලියාපදිංචි කරලා තියන්න ඕනේ. ලියාපදිංචි කියන එක නිතර නිතර වෙනස් කරන එකක්ද? නැහැ. එහෙනම් මේක මගේ හිතේ ලියාපදිංචි කරලා තියෙනවා මම පරපණ නැසීමෙන් වළකිනවා. දැන් ඊළඟට පරපණ නැසීම. සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය. මේකේ තියෙන විරති තුනක්. මේ මේකවත් අපිට කතා කරලා ඉවර කරන්න බෑ මේ කාලය තුලේ. දවස් ගාණක් සාකච්ඡා කළත් මදි. සම්පත්ත විරතිය. දැන් අපි හිතනවා විවිධ දේවල් කරන්න යනකොට නෑ ඒක මගේ තරමට හරි නෑ. ඒක මගේ ජාතියට හරි නෑ. ඒක මගේ කුලයට හොඳ නෑ. ඒක මගේ උගත්කමට හොඳ නෑ. ඒක මගේ ප්‍රභූ පැලැන්තියට ගැලපෙන්නේ නෑ. අපි එහෙම හිතනවා. සම්පත්ත විරතිය. ඒ කියලා කියන්නේ එහෙනම් මගේ ජාතියට ප්‍රාණඝාතය ගැලපෙන්නේ මගේ ආගමේ හැටියට මට ප්‍රාණඝාතය ගැලපෙන්නේ නැහැ. මගේ කුලයේ හැටියට මගේ කුලසිරිත ඊටම ඉහළ කුලසිරිත මට තියෙන්නේ ඒ කුලසිරිත වල හැටියට මට ප්‍රාණඝාතය කරනවා කියන එක ගැලපෙන්නේ නැහැ. මම හොඳ උගත් පුද්ගලයෙක්. මේ සමාජ බුද්ධිමත් පුද්ගලයෙක්. සමහර වෙලාවට උපාධි හතරක් පහක් පාස් කරගත්ත ප්‍රභූ පැලැන්තියේ ජීවත් වෙන කෙනෙක්. මට ප්‍රාණඝාතයේ ගැළපෙන්නේ නැහැ. එහෙමත් හිතලා යම් කෙනෙක් ඒකෙන් වළකිනවා නම් අන්න ඒකට කියනවා සම්පත්ත විරතිය කියලා. ඊළඟ විරතිය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමන් නිසාවත් අනුන් නිසාවත් ප්‍රාණඝාතය කරන්න එපා. තමන් නිසා කරන්නත් එපා. අනුන් නිසා කරන්නත් එපා. මේ හරි ලස්සන උදාහරණ කීපයක් මේකට ධර්මයේ තියෙනවා. මේ හරි සරලව මේක ගත්තේ අවබෝධය නිසා. අවබෝධයේ ඇති කරවීම සඳහා ප්‍රශ්න ලංකාවේ අපේ රටේ සිද්ධියක්. චක්කන කියලා පුංචි දරුවෙක් හිටියා. මෙයාගේ අම්මට දරුණු අසනීපයක් හැදෙනවා. අන්තිමේ වෛද්‍යවරයා නිර්දේශ කරනවා මේ හාමස් මෙයාට ආහාරයට දුන්නොත් මේ අසනීපේ සනීප කරන්න පුළුවන්. චක්කනගේ අයියා කියනවා මල්ලි ගෙවලට ගිහිල්ලා හාවෙක් අල්ලගෙන එන්න. අම්මගේ අසනීපය ගැන හිතනවත් උනේ වැඩිමහල් සහෝදරයගේ වචනයට ගරු කරන්නත් ඕනේ. නමුත් චක්කන පුංචි දවසේ ඉඳලා ප්‍රාණඝාතයේ හරිය පිළිකුල් කරන කෙනෙක්. චක්කන වෙලට යනකොට එකපාරම අහම්බෙන් එයා දකින්න වෙලේ හාවෙක්. හැබැයි හා වාචක්කන දැක්ක ගමන් බය තනලා දුවනවා. දුවනකොට හැබැයි එයා උගුලකට අහු වෙනවා. චක්කන උගුල ගාවටත් යනවා දැන් හාව කිටි කිටි ගාලා කෑ ගහනවා. චක්කන හාව ලෙහෙල අතට ගත්තා. මේ අහිංසක සතා ගැහෙනවා. මෙයා කල්පනා කරනවා මේ සතා ගැහෙන්නේ පනට තියෙන ආදරය නිසා. මෙයාගේ පන නැති කරන්න මම ලෑස්ති වෙන්නේ මගේ අම්මගේ පන රකින්න. මම හාවට කියනවා හාව උඹ ඵලයන් කැලේට. උඹ ගිහිල්ලා උඹ යන්නේ සතුටු වෙන්න හරි සතුටින් ජීවත් වෙනවා. කියලා හාවත් ආරිනවා. ඇසරලා ගෙදර එනකොට අයියා අහනවා චක්කන කෝ හාමස් චක්කන ඇත්තම කියනවා මට ආවෙක් හම්බ වුණා මං ඌ නිදහස් කරලා ඇරියා අයියා කියනවා ඔබට අම්මගේ ජීවිතයට වඩා හාවගේ ජීවිතේ එහෙනම් වටිනවා චක්කනට ආයෙ දුක හිතුණා අම්මා අම්මා ළඟට ගිහිල්ලා මෙයා සත්‍ය ක්‍රියාවක් කරනවා අම්මේ මම හාව නිදහස් කරලා එරියේ සැබෑ වූ අනුකම්පාව නිසාමයි කාටවත් පේන්න කාගෙන්වත් නම් වුණාම ගන්න නෙවෙයි උගේ ජීවිතය ආරක්ෂා කරන්න ඕන නිසාමයි ඒක සත්‍ය නම් මගේ අම්මා සනීප වෙන්න ඕනේ ධර්මයේ සඳහන් කරනවා මේ සත්‍ය ක්‍රියාවේ බලයෙන් මේ අම්මා සනීප වුණා කියලා. සමාදාන විරතිය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ ජීවිතේ නිසා දැන් අර අම්මගේ ජීවිතේ නිසා මගේ ජීවිතේ නිසා ප්‍රාණඝාතය කරන්න එපා. මේ අපේ ලංකාවේ මේ අඹරැලි කියන විහාරස්ථානයක් පිහිටලා තිබිලා තියෙන ඒ ප්‍රදේශයක උපාසක මහත්මයෙක් යනකොට මේ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ කෙනේ වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගෙන් පන්සිල් අරගත්තා. පන්සිල් අරගෙන මගේ මතකයේ හිටිය පින්දෝල කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගෙන් පන්සිල් අරගෙන මෙයා යන්නේ නැති වෙච්ච හරක් බාන හොයන්න. ඉතින් අඹරේල විහිරේ ගල උඩට නැගලා හරක් බාන හොයාගෙන පහළට බහිනකොට මෙයා අහු වෙනවා පින්දුරෙකුට. දැන් පිඹුරා මේ මිනිස්සයා වෙලා ගන්නවා. වෙලාගෙන ටික ටික ටික ටික තද කරනවා. හැබැයි මෙයා නිකම්ම කැලේ යන්නේ නැහැ බොහොම තියුණු කැත්තක් මෙයා යතේ තියෙනවා. පදවෙන්ද පදවෙන්ද වේදනාව දැනෙන්න දැනෙන්න මේ මිනිස්සයා කල්පනා කරනවා මේ කැත්තෙන් මේක ගොළුවට කෙටුවොත් මට නිදහස්. මම නිදහස් වෙනවා. කැත්ත උස්සලා ගන්නවා. ආය මතක් වෙනවා නේ මොහොතකදී ඉස්සලා ස්වාමීන් වහන්සේගෙන් මම පන්සල් සමාදන් වුණා. මේ එහෙම එහෙම කීප වතාවක් මෙයා රිදෙන්න රිදෙන්න කැත්ත උස්සනවා. අන්තිමට මෙයා කල්පනා කරනවා මේ මගේ හිතට එන්නේ මහ පව්කාර හිත මේ පහළ වෙන්නේ. ඒ හින්දා මේ කැත්ත තියෙන හින්දානේ මේක එන්නේ. කැත්ත අල්ල විසි කරා. දැන් ඉතින් හිත පහළ වුණත් ආයුධේ නෑ. ටිකක් වෙලා යනකොට අර පුඹුරක් Tamange හිර කිරීම ටික ටික බුරුල් කරා. ඉතින් මේ මේක තමයි මේ සීලේ සැබෑ වූ අපිට ලැබෙන ප්‍රතිඵලය. එයා නිදහස් වෙලා ගියා. අර සතත් මෙයා අතහැරලා යන්න ගියා. ඔබින්තුන් අහලා ඇති ප්‍රාණඝාතය කරාම අපි නිරයට ගිහිල්ලා අප්‍රමාණ දුක් විඳින්න ඕන කියලා. පොඩි කාලයක්ද? අසීමාන්තික කාලයක් දුක් විඳින්න ඕනේ. ඒ කාලයේ වචන වලින් අපිට කියන්න බෑ. නිරය පිළිබඳව සඳහන් කරනකොට මේ අදුම ආයුෂ තියෙන නිරය සංජීවය කියලා ධර්මයේ සඳහන් කරනවා. ප්‍රධාන නිරයවල් 8ක් පිළිබඳව සඳහන් කරනකොට අදුම ආයුෂ තියෙන නිරය තමයි සංජීවය. මේකේ අපි ජීවත් වෙන්න ඕන කාලයේ මනුෂ්‍ය වර්ෂ වලින් සඳහන් කෙරුවොත් බිලියන 162ක් මනුෂ්‍ය වර්ෂය බිලියන 162ක් සංජීවයේ අපි දුක් විඳින්න ඕනලු. ඒ 162 ජීවන කියලා නිදහස් නෑ. ඊට පස්සේ තව දිහාකට වැටෙනවා. දැන් හිතන්නකො මේ එක සතෙක් මරලා ඇයි මෙච්චර දුක් විඳින්න සිද්ධ වෙන්නේ? අපි පිළිතුරු අහලා ඇති අභිධර්මයේ කියලා ඇති දන්නවා. මේ අපි කරන හැම වැඩකටම සිත් පහළ වෙනවා. හිතක් පහළ වෙන්නේ නැතුව ඇහි පිල්ලමක්වත් ගහන්න බෑ. මම දන්නේ මම ඇහි පිල්ලම් ගහන බව. මම දන්නේ මම ආස්වාස ප්‍රාස්වාස කරන බව. අපි දන්නේ නැහැ අපි වෙන වැඩ වේදනහම අපි ඒ වැඩේ. අපි ඒ අතරේ මේ හිත හිතා හුස්ම ගන්නවද? නෑනේ. අපි හිත හිතා හුස්ම ගන්නෑ. ඇහි පිල්ලම් ගහන බව අපි දන්නේත් නෑ. හ්ම් සමහරලාට වෙන වෙන හේතුවක් නිසා මූණ පිහිනවා. ඇඟ පිහිනවා. වැඩ වැඩි කරන ගමන් මේ ඒව දෙන්නෙත් නෑ. මට හිතුන් නැති වුණාට මේ හැම ක්‍රියාවකටම හිතක් පහළ වෙනවා. මේ හැම හිතක් ඇතුළෙම චේතනාවක් තියෙනවා. අපි දන්නේත් නෑ ඒක ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා. අපි කියන්නේ ඇගේ වැහුවා අතේ වැහුවා මදුරුවේ. ඒ මදුරුවාට ගහන්න මම අත උස්සලා ඔහුට ගහනවා. මේ මදුරුවාට ගහන්න අත උස්සලා ඔහුට පාර ගහන අතරතුර පහළ වෙන සිත් ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගණන්. කෝටි ප්‍රකෝටි ගණක් සිත් පහළ වෙනවා මේ අත උස්සලා පාත් කරනකොට. මේ හැම හිතකම චේතනාවක් තියෙනවා. මේ හැම හිතකම චේතනාවක් තියෙන හින්දා මේ හැම චේතනාවකටම විපාක තියෙනවා. අපි දන්නේ නැහැ. මේ හැම චේතනාවකටම විපාක අන්න ඒ නිසයි මේ චේතනාවක් චේතනාවක් ගාන විපාක හම්බ වෙන නිසයි මේ අදුම අවශ්‍ය තියෙන අපාය බිලියන 162ක් වගේ දීර්ඝ කාලයක් අපිට දුක් විඳින්න වෙන්නේ. එතකොට බලන්නකෝ අර අත උස්සලා පාත් කරන ticket චේතනාවක් කොච්චර පහළ වෙලාද? සිත් පහළ වෙච්ච කොයි කීයක චේතනා තිබිලාද? එතකොට ජීවිතේ කරන බොහෝ දේවල් අතරේ කොයිතරම් දේවල් අපි අතින් වෙලා ඇද්ද? මේ ප්‍රාණඝාතය ඊළඟට කාලේ අඩු හින්දා අපි යමු දෙවනි සිල්පදයට. නම් මම සඳහන් කළේ නෑ සමුච්ඡේද විරතිය ගැන. මාර්ග පරලාභින් වහන්සේලා ආර්යයන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ ඊතා බාල වූ ක්ලේශ ධර්මය නැවත කවර කවමදාකවත් Tamange හිතේ ඇති නොවන විදිහට ප්‍රහාණය කරලා දාලා තියෙනවා. අය කවදාවත් ඇති වෙන්නේ නැහැ ඒක. ඒ විදිහට ප්‍රහාණය කරලා අයිම්ම කරලා තියෙනවා මේකට අපි කියනවා සමුච්ඡේද විරතිය කියලා. එතකොට අපි තව සමුච්ඡේද විරතියට යන්න තරම් මාර්ගඵලලාභී නෙවෙයි. නමුත් සම්පත්ත සමාදාන කියන විරති දෙකත් එක්ක මේ ප්‍රයත්නයක යෙදෙන්නේ සමුච්ඡේද විරතිය හොයාගෙන යන්න. මේක තමයි ප්‍රාණඝාතයේ මේ අංග තුන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම නිසා එපා, දරුවන් නිසා මේක කරන්නත් එපා, බිරිඳ නිසා මේක කරන්නත් එපා, වස්තුව නිසා මේක කරන්නත් එපා. අපේ ගෙවල් වල තියෙන ලොකු කරදරයක් තමයි මේ මීයන්ගේ කරදරේ. හැම ගෙදරම තියෙනවා. ඉතින් අපේ වස්තුව ඒගොල්ලෝ විනාශ කරනවා. පෙඩි ටික කනවා. හ්ම් කැම ටික ගෙනල්ලා තියාම ඒකත් කනවා. එළවලු ටික තියාම ඒකත් කනවා. සමහරවිට මේ ගෙනත් තියෙන කිරි පැකට් එක ගිහලා ඒගොල්ලෝ කාලා. නමුත් දැන් මේක අවිනාශ කරන්න ඕනේ. ඊටත් පහසුම ක්‍රමය තමයි අවිනාශ කරලා දාන එක. නමුත් ඒක ගමන් කරන්නේ පානඝාතයේ පැත්තට. භාග්‍යතුන් හස දේශනා කරනවා ඒක විනාශ නොවන වැඩ පිළිවෙලක් හදන්නේ. මේ සතා විනාශ කරලා ඒක ඉවර කරන්න බෑ. මේ එකෙක් මරුවා කියලා තව කී දෙනෙක් එයිද? ඉවර කරන්න බෑ. එහෙමනම් ඊළඟ සිල්පදේ හොරකම. දැන් හොරකම ගැන අපේ අය දන්නවා. ඒ හින්දා මම හොරකම ගැන මහා වැඩියෙන් කියන්න ඕනේ නමුත් මෙහිපන පැත්ත අපි කියමු අපි වැඩ කරන්නේ කාර්යාලයක. මම කාර්යාල සේවකයෙක්. මේ කාර්යාලයේ මට ගෙනෙච්ච මේසයක් තියෙනවා පුටුවක් තියෙනවා මේ මේසෙද ටයිල් ටිකක් තියෙනවා ඒක උඩ මට පාවිච්චි කරන්න සමහරලාට සීල් එකක් අර ස්ටේප්ලර් එකක් ඔය වගේ බඩු ටිකක් තියෙනවා මට වෙන්විච්ච මම ඒ ටික ප්‍රයෝගික කරගෙන තමයි මේ කාර්යාලයේ සේවය කරන්නේ නමුත් මට අයිති නැති එහා මේෂේ තව තියෙන බඩු ටිකක්. දැන් මට අද වැඩේ කරගෙන යන්න ඒව ඕනේ. අරයගෙන් අවසර නැතිව මම ගිහිල්ලා එයාගේ මේෂේ තියෙන බඩුව අරගෙන ඇවිල්ලා මෙතන පාවිච්චි කරන එක යන්න හොරකමට. ඒකට අපි මේවා හිතුවේ නෑ. ඒක ගමන් කරන්නේ හොරකමට. ඉතාසින් මම වැඩ කරන ආයතනයේ වාහනය මට දෙන්නේ රාජකාරී මේ කටයුතු සඳහා විතරයි. නමුත් හදිස්සියේ ගෙදර ආපු ගමන් මට කිලෝමීටර් 7-8ක් යන්න ගියේ යන්න තියෙන වෙන ගමනක්. මම ඒ ගමනටත් මේ වාහනයම පාවිච්චි කරනවා. ඒක ඒ වාහනේ යායුතු සුදුසු ගමනක් නෙවෙයි. මම කවදාවත් හිතුවේ නෑ මම හිතුවේ මේ මට ලැබිච්ච වාහනේ ඉතින් මේ ගමන මමත් මේකත් මේකෙම කරගන්න එපයි. නමුත් ඒක හොරකමට තමයි ගමන් කරන්නේ. මම දැන් මම ඒකයි අපි හොඳට දන්නවා මම මේ අර සිවුම් තැම් පෙන්වන්න උත්සාහ කළේ. එතන මේ සෝඩ තියෙනවා ඔරලෝසුවක්. බනහල යන ගමන් කාට හරි මේ ඉන්න කෙනෙකුට හිතෙනවා මේ ඔරලෝසුව අරන් ගියොත් මට සාක්කුවේ දාගෙන තව තව තැන්වල ගෙනියන්න පුළුවන්. දැන් හිමීට මේ සේවක මහත්තුරු එහෙම එහෙම නාතරේ අපි ඔරලෝසුව ගන්න හදනවා. ඔරලෝසුවට අත තියෙනකොටම හිතෙනවා අපරාධේ. මම මේ ධර්ම දානමය පින්කමත් කරලා මොකද්ද මේ කරන්න හදන්නේ? එපා. ඒක වැරදි. නම ඔරලෝසුව අතහැරලා යනවා. හැබැයි හොරකම වෙලා ඉවරයි. මේක අත තියාපු සැනේ තිබුණු තැනින් එක අංශු මාත්‍රයක් හෙලවිච්ච පමණින් හොරකම වෙලා ඉවරයි. ඒක අරන් ගියත් තියලා ගියත් මට හොරකම වෙලා ඉවරයි. හොරකම කියන එකේ තරමටම සිව් වූ ක්‍රියාවක්. තුන්වෙනි කාරණාව. බුදුනාහස දේශනා කරනවා කාමීහි වරද වහසිරීම. කාමේසු මිච්ඡාචාරා මම මේක නම් හරි ඊටාම ගැඹුරු මාතෘකාවක් මම බොහෝම කෙටියෙන් සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාන්තාවන් අට දෙනෙක් පිළිබඳව ඒ කෙටියෙන් නැත්නම් උන්වහන්සේගේ මුළු දේශනාව පුරාවට ස්ත්‍රීන් 20ක් සඳහන් කරනවා විවිධාකාරයේ ස්ත්‍රීන් 20 දෙනෙක් පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවා. අපි කතා කරමු කවුද මේ 8 දෙනා කියලා. මාතුරක්කිතා, පිතුරක්කිතා, මාතු පිතුරක්කිතා, ඥාතිරක්කිතා භාතු රක්කිතා, භගිනි රක්කිතා, ධම්ම රක්කිතා සස්වාමිකා මේ අට දෙනා අම්මා විසින් රකින්න දුව තාත්තා විසින් රකින්න දුව අම්මයි තාත්තයි දෙන්නම රකින්න දුව වැඩිමහල් සහෝදරයා රකින්න දුව නැගණිය වැඩිමහල් සහෝදරිය රකින්න නැගණිය ඥාතිවරු විසින් රකින්න දියණිය ස්වාමියෙක් විසින් රකින්න ස්වාමි බිරින්දෑව ධාර්මිකයන් විසින් නැත්නම් ධර්මයේ විසින් රකින්නා වූ තැනැත්තිය කියන මේ අට දෙනා. විශ්ව ගැන කතා කරන තරම් කාලයක් නැති හින්දා මේ ප්‍රමාණවත්. යම් පුද්ගලයෙක් මේ කාන්තාවන් අට දෙනාගෙන් තමන් විවාහ කරගත්ත බිරිඳ හැර වෙන කවුරු සමග කායික සම්බන්ධතාවයක් පැවැත්වුවත් ඒ අයිති වෙන්නේ කාම මිත්‍යාචාරයට. වෙන කවුරු සමග පැවැත්වුවත් ඒක කාම මිත්‍යාචාරය. අනික මේකේ බරපතල පැත්ත ඒක දෙන්නේ පිරිමියයිට. දැන් මේ කාන්තාවන්ට ඒක සිද්ධ වෙන්නේ හුඟ අඩුවෙන්. දැන් මේ 8 දෙනෙක් ගැන සඳහන් කළා. මේ 8 දෙනාම සමග කාමසේවනයේ හැසිරුණත් කාන්තාවන්ට කාම මිත්‍යාචාර අකුසලයේ වෙන්නේ නැහැ. ඒක වෙන්නේ පිරිමියාට විතරයි. මේ අට දෙන අතරින් මම එක කාන්තාවක් සඳහන් කළා විවාහක කාන්තාවක්. ඒ විවාහක කාන්තාව තමන්ගේ ස්වාමියා ඉක්මවා වෙනත් ස්වාමියෙක් ආශ්‍රය කළොත් ඇයට කාම මිත්‍යාචාර කුසලයේ සිද්ධ වෙනවා. නමුත් පිරිමියාට කවුරු එක්ක හැසිරුණත් මේ අකුසලයට මුහුණ දෙන්න සිද්ධ වෙන බවයි ධර්මයේ සඳහන් කරන්නේ. මේ කාන්තාව 20 දෙනා අතරේ කාන්තාව 4 දෙනෙක් වගේ පිරිසකට තමයි කාම මිත්‍යාචාර අකුසලයේ සිද්ධ වෙන්නේ. හැබැයි මේ ජීවනාම ආශ්‍රය කළත් පිරිමියාට කාම මිත්‍යාචාර අකුසලය සිද්ධ වෙනවා. මේකේ විපාක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අපි අහලා තියෙන කටුඹු නිරය. ඒකාන්ත වශයෙන් කටුඹු නිරය උරුමයි. ඊළඟට ඔහුට තිරිසන් අපාය උරුමයි. ඊළඟට මේ අණ්ඩ ඡේදනය මනුෂ්‍යාත්ම භාවයක් ලැබපු වෙලාවල් වලත් තමන්ගේ අණ්ඩච්ඡේදනය වෙනවා තිරිසං ආත්ම වල ඉපදිලත් ඒ දේ වෙනවා අපි දකිනවා මේ සුනකයන්ට එහෙම කරනවා ගවයන්ට එහෙම කරනවා තව විවිධ විවිධ හේතු බලපාලා මොන ක්‍රමයකින් හරි විනාශ වෙලා යනවා මේ සියල්ලටම මූණ දීගෙන දීගෙන දීගෙන දීගෙන ඇවිල්ලා යාගේ අවසාන ප්‍රතිඵලය තමයි ස්ත්‍රී ආත්මයක උප්පත්තිය ලැබෙන එක. ආය පුරුෂ ආත්මයක උහුට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ස්ත්‍රිය වෙන්න අර ගෙවලා ඉඳ තියෙන කාලය බොහොම දිගයි. ඒ ඔක්කොම ඉවර කරලා ඇවිල්ලා තමයි ස්ත්‍රී ආත්මයකට එන්නේ. මේක තමයි කාම මිත්‍යාචාර අකුසලයේ බලවත්කම. අපිට මේක හරි සරල එක මොහොතක මේ සැනසීම සතුට හම්බ වෙනවා කියලා අපි කල්පනා කරලා තියෙන චූටි කාලයකට. නමුත් විඳින්න ඕන විපාක අතිශයින්ම දීර්ඝ කාලයයි. ඊළඟට මුසාවාදා අපි හොඳ හැමෝම දන්නවා මේ බොරුව අනුන් රවට්ටන්න කියන බොරුව අනුන්ගේ හිත රිදවන්න කියන බොරුව බලාපොරොත්තු සුණු විසුණු කරන්න පාවිච්චි කරන බොරුව විවිධ දේවල් වලින් අපි බේරෙන්න පාවිච්චි කරන බොරුව මේ බොරුවක් කියලා අපිට බේරෙන්න බෑ හිතන්නකෝ එක බොරුවක් කාට හරි කියනවා ඊට පස්සේ ඒක වහන්න තව බොරු වැලක් කියන්න ඕනේ බොරු පේලියක් කියාගෙන යන සීමාවක් නැහැ ඒක එහෙම කියලා කියලා කියලා එච්චර බොරු ගොඩක් කියලාත් අන්තිමේ එළි වෙනවා නම් ඒකෙන් වැඩකුත් නෑ. එච්චර ගොඩක් කියලා කියලා අන්තිමේ කෙලි වුණා නම් අර කියාපු බොරු ගොඩින් ඇති වැඩක් නෑ. දැන් අපි හිඳ බොරුව ගැන දන්නවා. ඒ නිසා මම මෙහෙම කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපිච්චතා අපිච්චතා මොකද මේ අපිච්චතා කියලා කියන්නේ මම එකට ඉන්න දෙන්නෙකුට හම්බ වෙන එකම ಜಾති භාණ්ඩ දෙකක් අපි ගමු කාගෙන් හරි හම්බ වෙනවා අඹගෙඩි දෙකක් දෙන්නෙකුට අපි කියමුකෝ ස්වාමියාටයි බිරිඳටයි හම්බ වෙන්නේ. අඹ ගෙඩි දෙකක්. නමුත් දැන් බිරිඳගේ හිත කියන මට වඩා මහත්යට දුන්න එක ඉගිල වැඩි ඇති. ඒක ඊට වඩා ලොකු ඇති. ඒක ඊට වඩා හොඳ ගෙඩියක්. මෙන්න මේකට අපි කියනවා අපිච්චතාවය. ලද දෙයින් සතුටුුනේ නැහැ. ඒ වගේ දිගට දිගට යනවා. ඒකට මහිච්ඡතාවය. මහිච්ඡතාවය කියලා කියන්නේ මම ශ්‍රද්ධාවන්ත නෑ. මම ශ්‍රද්ධාවන්ත නෑ. නමුත් කවුරු හරි එනකොට මගේ ශ්‍රද්ධාව මම ඒගොල්ලන්ට පෙන්වන්න හදනවා. ශ්‍රද්ධාවන්ත නෑ. සැබවින්ම මම ශ්‍රද්ධාව ගැන දන්නේවත් නෑ. මොකද අපි කියමු අපි ඉන්නවා විහාරයේ. මම දවපිරිසක් එනවා ඒකින් මල් පූජා කරන්න. දැන් මම මල්වත් ටිකුත් කඩාගෙන බුදුරජාණන් වහන්සේ ගාව දන ගහගෙන මල්වට්ටිය හිස මත තියාගෙන මේ මංග මේ අවශ්‍යතාවයක් නෑ නේද මට. නමුත් අර එන පිරිසට පෙන්වනවා මේ. ශ්‍රද්ධාව නෑ නමුත් ශ්‍රද්ධාවන්තයි කියලා පෙන්වනවා. සිල්වත් නෑ නමුත් සීලවන්තයි කියලා පෙන්වනවා. මව්පියන්ට සලකන්නේ නමුත් වයස්ගත මව්පියෝ බලන්න ගෙදරට යන්නේ නැයට පෙන්නනවා අපි මව්පියන්ට සලකනවා. ඒ වෙලාවේ අම්මා තාත්තා ළඟට ගිහිල්ලා හරි ආදරෙන් ඔළුව අත ගන්නවා, කතා කරනවා. මොනවද ඕනේ කියලා අහනවා, වතුර ගෙනල්ලා දෙනවා. යන්නරල ඒගොල්ලෝ කාලද බීලද ඇඟේ මල පහ වෙලා ලිව හොදලාද දවස් කීයක් නාලද මුක්ත වෙන්නේ නැහැ. ඉන්න කාමරේ සමහරට අර සුවඳ විලමුන් ටික ගියන හිල්ල ඉහළ තියෙනවා අරගොල්ලෝ යනකම්. මෙන්න මේකට කියනවා මහිච්ඡතාවය කියලා. එහෙනම් අපිච්ඡතාවය මහිච්ඡතාවය. අපි ගාව නැති ගුණ නමුත් පිරිසකට පෙන්වනවා. භාග්‍යතුන් වහන්සේ මේක භික්ෂුන් වහන්සේට තවත් දරුණු විදිහට පෙන්වුම් කළා. නැති ಗುಣ කියාපෑම උන්වහන්සේ පරාජිකා පත්‍යයකට ලක් වෙන මා විශාල බරපතල අකුසලයක් බවට පත් වෙනවා. පරාජිකාව කියන්නේ ප්‍රවිධිකමෙන් එයා පිරිහෙනවා. ප්‍රවිධිකම එයා ඊට පස්සේ නැතුව යනවා. නම් මුසාවාදා. දැන් අපි මහත්ය සඳහන් කරන කාලයේ දීලා ගිහිල්ලා කියලා අවසාන එක සුරාව මිනිස්සු මදයට සහ ප්‍රමාදයට පත් කරන සුරාව කියලා අපි දන්නවා. අපි කල්පනා කරනවා මේ සුරාපානය කළාට අපාය යන්නේ නැහැ මේක මම විසින් මට කරගන්න දෙයක් මිසක් ඒකෙන් තව කෙනෙකුට හානියක් නැහැ නේ සුරාපානය කළේ මම එහෙමයි අපි කල්පනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නිරයට ගමන් කරන්න ලොකු හේතුවක් එකක් ප්‍රමාදයටපත් කරනවා. ඒ ප්‍රමාදය කියන තැනම නිරේතනම තියෙනවා. මොකද අපිට තියෙනවා අවුරුදු 70ක් ජීවත් වෙනවා කියලා සහතිකයක් දෙන්න පුළුවන්කමක් නෑ. අද කරන්න තියෙන දේ මම අද කරන්නේ මේ ටික හෙටට කල් දාලා අද සුරාපානය කරලා සතුටු වෙන්න උත්සාහ කරනවා. මොකද සුරාපානය කරලා ඉන්න වෙලාවෙ මැරුණොත් අර හෙට කරනවා කියපු පින්කම් එකක්වත් කරගන්න බැරි වුණා. කෝ ජඤ්ඤා මරණං සුවේ භාග්‍යවතුන් වහන්සේ අපෙන් විමසනවා කවුද දන්නේ හෙට මාරයා මං හොයාගෙන එන්නේ නැහැ කියලා. කෝ ජඤ්ඤා කවුද දන්නේ මරණං සුවේ හෙට මරණේ එන්නේ නැහැ කියලා. අනිත් එක මෙහෙම හිතන්නකො මිනිහෙක් ප්‍රകൃතියෙන් ඉඳලා කරන්න බැරි දේවල් සුරාවෙන් මත් වෙලා කරනවා. මිනිස්සු කියනකට කියනවා මේක නම් හරි අමාරු වැඩක් මේක ටිකක් බීලා කරන්න ඕන වැඩක් එහෙම කියනවා. මොකද මිනිහෙකුට ඒ වැඩේ කරන්න බෑ. සුරාවෙන් මත්නාට පස්සේ ඒ තැනත්තා තිරසනෙක් වගේ. ඒ තැනත්තිය තිරසනියක් වගේ. ඒත් සුරාවෙන් මත් වෙච්ච කෙනාට කරන්න පුළුවන්. ඒ නිසා එයා සුරාව අරගන්නේ. එතකොට එයා දන්නවා මේ මිනිසා තුල ඇතුලේ ඉන්න තිරසනා එළියට ගත් මේ වැඩේ කරන්න පුළුවන්. භාග්‍යවතුන් හසේ දේශනා කරනවා කවදාවත් සුරාවට යන්න එපා. මේ ගැන උන්වහන්සේ දේශනා කරපු අවසාන කාරණාව සිහිපත් කරලා ධර්ම දේශනාව නිමා කරන්න අදහස. උන්වහන්සේ දේශනා කරනවා නරින්ද සම්පatti නරින්ද ලෝකේ. නරින්ද සම්පatti නරින්ද ලෝකේ. මනුෂ්‍ය ලෝකයේ තියෙන උතුම් සම්පත්තික අයිති කරගන්න පුළුවන් දු සුරාවෙන් වැළකිච්ච කෙනාට. සුරින්ද සම්පatti සුරංග මජ්ජේ මේ දෙවි දේවතාවියන් පිරිවරාගෙන මහා දිව්‍ය සභාවක සක්‍ර දේවේන්ද්‍රය හැටියට වැජබෙන්න පුළුවන්ලු සුරාවෙන් වැළකිච්ච කෙනාට මිනිහෙකුට ශක්තිති රජකම ලබන්න පුළුවන්ලු සුරාවෙන් වැළකීලා දෙවියෙක් අතරට ගිහිල්ලා සක්‍ර සම්පත්තිය ලබන්න පුළුවන්ලු සුරාවෙන් වැළකීලා මුනින්ද සම්පත්තේ මහාර භන්තේ රහතන් වහන්සේලා පිරිවරා ගත්තා ලෞතර බුදු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්ලු සුරාවෙන් වැළකීලා. සුරාවෙන් වැළකිච්ච කෙනාට මේ එකක්වත් දුර්ලභ නෑලු. ශක්විත රජකමවත් ශක්‍ර දේව සම්පත්තියවත් ලෞතර බුද්ධත්වයවත් කියන මේ කාරණා තුනම සුරාවෙන් වැළකිච්ච කෙනාට දුර්ලභ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ කාරණා පහ අපිට નિરાයාසයෙන් ආරක්ෂා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ මේ උන්වහන්සේ ආපීන්ට ශාක්‍ය වංශිකයන්ට දේශනා කළ හැම වෙලාවෙම අටසිල්හි පිහිටලා කටයුතු කරන්න. ශාක්‍යයන්ට දේශනා කරන ඔබලා හැම වෙලාවෙම අටසිල්හි පිහිටලා කටයුතු කරන්න. අපි උන්වහන්සේ ඒක තව සරල කරලා අපිට දේශනා කරනවා පංචසිල්හි පිළිතලා ඔබ ඔබේ ජීවිතය ගෙනියන්න. මෙතන තියෙන කාරණා පහයි මේ කාරණා පහම කර්මපත කියලා සඳහන් කරනවා. කර්මපත කියලා කියන්නේ සංසාරේ විපාක විඳින්න සිද්ධ වෙන දේවල්. අනිවාර්යෙන් නිරයට ගිහිල්ලා විපාක දුක විඳින්න වෙනවා මේ කාරණා පහට. කර්මපත. කර්මපත කියන්නේ උපාක විඳින්න වෙන දේවල්. කර්ම කියන දේවල් සමහරලාට අහෝසි වෙලා යන්න පුළුවන්. කර්මපත අහෝසි වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මුලින් සඳහන් කළා එහෙමනම් රක්ෂණය ගැන. මේ තමයි ජීවිත රක්ෂණය. මම නිරේත යන්නේ නැතුව ආරක්ෂා කරන්නා වූ එකම වැඩපිළිවෙල. මහා ලොකු දෙයක් තියනවාද? සිල්පද පහයි මේක ආරක්ෂා කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේක ආරක්ෂා කරන්න බැරි නම් මම කියන්නේ මේක ආරක්ෂා කරන්න කියලා බැරි නම් මේක බැරි නෑ මේක ආරක්ෂා කරන්න පුළුවන් ඒ නිසයි මම සඳහන් කරන්නේ මේක ආරක්ෂා කරන්න කියලා මේ සිල්පද පහ ආරක්ෂා කරන්න පුළුවන් නිරයට ගිහිල්ලා දුක් විඳින්න අවශ්‍ය නැහැ. එහෙනම් උන්වහන්සේ අපිට රක්ෂණය කියලා දෙන මෙන්න සැබෑ වූ ජීවිත රක්ෂණය. උන්වහන්සේ අපට ප්‍රකාශ කරනවා, ස්ථිර කරනවා සත්‍ය වශයෙන් මේ කාරණා පහෙන් යමෙකුට යුක්ත වෙන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයා මරණයෙන් පස්සේ අනිවාර්යයෙන් මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලැබනවා. එහෙම නැත්නම් එයින් ඉහළ තියෙන දිව්‍ය ලෝක හයෙන් එහෙක උපදිනවා. කවදාවත් පහළ ලෝකෙට යන්නේ නැහැ. ඒක උන්වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන්ම දේශනා කරන මම සහතික වෙනවා ඒකට කියලා ධර්මයේ සඳහන් කරන මම මහණෙනි මේකට සහතික වෙනවා. මේ සිල්පද පහ රකින්න කෙනා මරණින් මත්තේ මනුෂ්‍ය ලෝකේ නැත්තම් ඉහළ තියෙන දිව්‍ය ලෝක හයින් එහෙක උපදිනවා කියලා. මේ චූටි කාරණා පහ. අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වෙනම මහසී සඳහන් කරනවා මේ මොකද්ද මේක කඩාගෙන ගියේ? අපිට මේක රැකගන්න බැරි වුණේ ඇයි? කවුද අපිට මේක රැකගන්න දුන්නේ නැත්තේ? අන්න ඒ රැකගන්න දුන්නේ නැති පුද්ගලයා තමයි සංසාරෙ දිගින් දිගට දිගින් දිගට අපි අරගෙන යන්නේ. මොකද මේක රකින්න දුන්නොත් අපි දිගට දක්කන්න බෑනේ. දැන් එතකොට එයා ගොපල්ලා වගේ මහා ගෝපාල සූත්‍රයේ හැටියට බැලුවොත් අපි මේ දිගින් දිගට දක්වන කෙනා ගෝපල්ලා. ඒක අපි කවුද? අපි තමයි ගවය ටික. ගෝපල්ලා දක්වගෙන එනවා අපි එයා දක්වන පැත්තට යනවා. කවුද මේ ගෝපල්ලා? සංසාරේ අපි දිගින් දිගට දක්වන්නේ කවුද? එයා තමයි තණ්හාව. වෙන කවුරුවත් නෙවෙයි. මෙන්න මේ තණ්හාව කියන පුද්ගලයා තමයි අපි වරගෙන යන්නේ. එහෙනම් අපේ පින්නතුන්ට මතකයි ලෞතර බුද්ධත්වයේ හොයන්න උන්වහන්සේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්න ගත්ත කාලයේ අසංඛ්‍ය 20 ලක්ෂ එකක් කියලා. බුද්ධත්වයේ හොයන්න පටන් ගත්ත කාලයේ පාරමී පුරන්න පටන් ගත්ත කාලයේ අසංඛ්‍ය 4 ලක්ෂ එකක් කියලා අපි දන්නවා. අපි ඒකට සාරාංශය කල්ප ලක්ෂය කියලා කියනවා. මෙච්චර දීර්ඝ කාලයක් උන්වහන්සේ මේ හොයන්නේ මාව සංසාරේ දක්කගෙන දක්කගෙන යන ගොපල්ල කවුද කියලා. මේ බලවේගී කවුද කියලා. බුද්ධත්වයේ ලැබුවා කියලා කියන්නේ මේ මේ මේ මෙයා අවබෝධ කරගත්ත එක. මෙයා දැක්ක එකට මේ බුද්ධත්වයේ කියන්නේ දැන් මේ හොයන්නේ මෙයානේ. කවුද මේ සංසාරේ මං ගෙනියන්නේ? අදගෙන යන්නේ. අන් එයා හොයාගත්ත එක තමයි එහෙනම් අපි කල්පනා ජීවිත මහසි බුද්ධත්වයටපත් වුණා කියලා කියන්නේ. මතකයි නේද දැන් අර බුද්ධත්වයටපත් වෙච්ච වෙලාවේ ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව මේ විශාල පිරිසකට ශ්‍රවණය කරන්න මේ රූපවාහිනී මාධ්‍යෝසේ විසිරුවා හරින්නට පින්බර දායකත්වය ලබා දෙන්නේ පිටකෝට්ටේ පදිංචි පින්සී ජයසේකර මහත්මිය. එතුමියගේ අරමුණ බවට පත් කරගන්නවා පරලෝ සපත් දයාබරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන එක සහ ඥාතීන්ට ධර්ම ශ්‍රවණය කරන්න අවකාශ උදා කරලා දෙන එකත් ධර්ම ශ්‍රවණය කළ සමත පරලෝසපත් සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම. සෙත් ප්‍රාර්ථනා කරනවා දේශක ආනන්ද වහන්සේටත් ඒ වගේම මේ බෞද්ධ මාධ්‍ය ජාලය මේ විදිහට පවත්වාගෙන යන්න අප්‍රමාණ විශේෂක් මහන්සියක් දරමින් සකල ලෝක වාසීන්ට අප්‍රමාණ යහපතක් සිද්ධ කරන්නා වූ අවසරයි දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයක්පත් වේවා මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටමත් ගුවන් රූපවාහිනී නාලිකාව හරහා ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා අවසන සියලු දෙනාටම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 අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනය පවත්වා වදාළ නිකවැරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරාධිවාසී පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව සම්පන්නියෙන් යුක්තව තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත උතුම් ධමින් පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා මේ සිදු කළ කුසල සම්පන්නිය හේතු කරගනිමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ සසර ගමන කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සෝය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙනා දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.